ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්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 තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත් අත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු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 සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් ලෝක සත්වයාට සද්ධර්මයේ දානය කරවලා තම තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරලා මේ රැස් කරගත්ත සියලුම පින් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කිනුතුනි මේ ධර්ම දේශනා මාලාවේ මේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් තමයි මේ දිනවල මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ප්‍රාර්ථනාව කියන කාරණාව සම්බන්ධයෙන් කෙරෙන පස්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිපිටකයට අනුකූලව ප්‍රාර්ථනාවක් කළ යුතුයද කියන කාරණාව ඒ ප්‍රශ්නෙට උත්තරයක් තමයි මේ සාකච්ඡා කරන්නේ. යම් කෙනෙක් යම් පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක ඊටාම වටිනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙම පැහැදිලි වෙනවා. ඒ ප්‍රාර්ථනාව හරියටම සමෘද්ධමත් වෙන්න නම් කොයි විදිහටද ප්‍රාර්ථනාව කරන්න ඕනි කියන කාරණාව සඳහන් කරන අපූර්ව සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ 10 වෙනි සූත්‍රය. සංකාර උප්පත්ති සූත්‍රය. ඒ සූත්‍රය තුල පැහැදිලි කරනවා මේ පංච ධර්ම කියලා විශේෂ කොටසක්. අපි පින්කමක් කරනකොට පංච ධර්ම මත පිහිටලා ඒ පින්කම කරනවා නම් හරි වටිනවා. ඊට පස්සේ ඒ පින්කම කරලා කැමැති කැමැති ප්‍රාර්ථනාවක් කැමැති කැමැති විදිහට කරගන්න ඉඩ තියෙනවා. මොනවද එතකොට මේ පංච ධර්ම? පහුගිය දේශනාවේදී පංච ධර්ම පිළිබඳව ටිකක් කරුණු සඳහන් කළා. මේ දේශනාවේ මූලාරම්භයක් හිටියට මේ මතක් කිරීම කරන්නේ. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ශ්‍රුතය, ප්‍රඥාව. මේ පහට කියන්නේ පංච ධර්ම කියලා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. එතකොට අපි පින්කම් කරනකොට මේ කාරණා පහ මූලිකව යෙදෙන්න ඕනේ. එහෙම නොයෙදී පින්කම් කරන්න පුළුවන්. හැබැයි පංච ධර්ම නැතුව පින්කමක් කරලා කරන ප්‍රාර්ථනාව නියතද අනියතද කියන එක හරියටම තීරණය කරන්න බැහැ. වැඩියෙන් ඒක අනියතයි. පංච ධර්ම නැතුව ප්‍රාර්ථනාවක් කරලා මෙන්න මේ මේ විදිහට මනුස්ස භවයක උපදින්න ඕන කියලා ප්‍රාර්ථනා කළොත් ආන්ගේ උපත අනියත උපතක් වෙන්න පුළුවන්. ඒක නියත වෙන්නේ නැති තරම්. හැබැයි පංච ධර්ම සහිතව ප්‍රාර්ථනාවක් කළොත් එහෙම ප්‍රාර්ථනාවක් කළොත් ඒක අනිවාර්යයෙන්ම නියතමයි. දෙන්න මේ පංච ධර්මයේ හරි වටිනවා. ඒතර මේ කරුණ දැනගත්තාම බුද්ධ ආගම කොයිතරම් අපූර්වද බෞද්ධ ජීවිතයේ මොනතරම් ශ්‍රේෂ්ඨද මේ ධහමත් එක්ක හික්මිච්ච කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද? ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, සුතයෙන්, ප්‍රඥාවෙන් සම්පූර්ණ වෙච්ච පුද්ගලයා. හැබෑවටම තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න කෙනෙක්. මේ තමයි බෞද්ධ වැඩපිළිවෙල. මේ තමයි බෞද්ධ ප්‍රතිපදාවේ මූලාරම්භයන්. යම් කෙනෙක් පංච ධර්ම නැතුව ප්‍රාර්ථනා කරනවා නම් හිතනවා නම් මේ මේ විදිහට මට ලැබෙන්න ඕන කියලා. අපි මුලින් සිහිපත් කළා ඒ ඔක්කොම අනියතයි කියලා. මොකද අපි මේ සංසාරය ගැන තව දන්නේම නැද්ද කොහෙද සමහර වෙලාවට. ඒ තරම්ම භයානක සසරක් තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා කරුණු පැහැදිලි කරපු සූත්‍රයක් තියෙනවා. මනුස්ස චුති කියලා. සසර ගැන අපි හිතලම නැද්ද කොහෙද කියන කාරණාවට මනා උදාහරණයක්. අපේ සසර ගැන ආපහු හිතන්න කරුණු ගොඩක් මෙතන තියෙනවා. මනුස්ස චිත්ත. බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රීහස්ත ධාතුවේ නියපොත්ත මතට මහ පොළොවේ වැලි ටිකක් අරගන්නවා. අරගෙන ඒක භික්ෂුන් වහන්සේලාට පෙන්වනවා. මහණෙනි මගේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි එහෙම නැත්නම් මහ පොළොවේ තියෙන වැලිද වැඩි භාග්‍යතුන් වහන්සේගේ නියපොත්ත උඩ වැලි හිටින්නේ නැහැ මොකද ශරීර ධාතුවේ දූවිලිවත් රැඳෙන්නේ නැත්නම් නියපිට රළු වැලි කොහොමද රැඳෙන්නේ නැහැ එහෙනම් අදිෂ්ඨාන කරලයි මේ වැලි තියාගන්නේ එතකොට භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි නියපිට තියෙන වැලි වලට වඩා මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණය කෝටි ප්‍රකෝටි ගණනකින් වැඩි. සඳහන් කරන්න බැරි තරමින්ම මහ පොළොවේ වැලි වැඩි. මේ පිට තියෙන ඊටාම ටිකයි. පින්නතුනේ බුදුදහම කියලා කියන්නේ හැමදාම ජීවමාන ධහමක්. මේ දැනුත් එහෙමමයි. මේ කියන කාරණාව දැනුත් එහෙමමයි. අපි හිතුවේ නැති වුණාට, අපි ගණන් ගත්තේ නැති වුණාට, අපි විශ්වාස කරන්නේ නැති වුණාට ඒක තමයි ලෝකේ හැටි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉන්න සත්වයෝ මේ මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එන්නේ මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. වචන මාත්‍රයකට විතරක් මේ බුද්ධ වචන අපි සීමා කරන්න හොඳ නෑ. ඒක අපේම අවාසනාව. දැනට මේ manuss ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා ආපහු සුගතියට එනවා නම් මෙන්න මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි manuss ලෝකෙට එන්නේ. අනිත්‍යයි කොහටද? සතර පායට. මේ manuss ලෝකෙට එන අය විතරක් නෙමෙයි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම තුනටම සුගතියට එන අය ගැන සඳහන් කළේ. දැන් එතකොට අපි ඇයි කල්පනා කරන්න ඕනේ මම මේ නියපිටට ගොඩ වෙන්න සුදුසු මට්ටමේ ඉන්නවද කියලා. නැත්තම් කි මරණයත් එක්ක මට උරුම වෙන්නේ ඒකමයි. එහෙනම් මම දැන් මැරුණොත් මේ නියපොත්තට ගොඩ වෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවද? දැන් මැරෙන්න බැරිද? ඒ සඳහා තියෙන ඉඩකඩ 100ට 100කටත් වඩා වැඩි. ඒ තරම්ම ජීවිතය අනිත්‍යයි. අපි දන්නේ අපේ ආයුෂයාගේ කෙරවල කොතනද? කර්මයේ කෙරවල කොතනද? ඔය කොට්ටේ උඩ වෙන්නත් පුළුවන්. මේ පුටුව උඩ වෙන්නත් පුළුවන්. මේක ජීවිතය අහන අන්තිම ධර්මදේශනාවක් මේ ජීවිතේ කරන අන්තිම ධර්මදේශනාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකක්වත් හෙටට කල් තියන්න බෑ මේ දැන් Taman ගැන හිතන්න ඕනේ. එතකොට මනුෂ්‍ය ජති සූත්‍රයේ සඳහන් කළේ නියපිට තියෙන වැලි ප්‍රමාණය පෙන්නලා මීට වඩා අඩු පිරිසයි සුගතියට එන්නේ කියලා. මේ වාගේ පිරිසයි කියලා කිව්වනම් ඒත් සතුටුයි. මීටත් වඩා අඩු පිරිසයි. ඒක නෙමෙයි ඊළඟ කතාව. මේ මුළු නියධාතුව උඩම වැලි තියාගත්තද? මේ පොත් උඩ වැලි තියාගත්ත කියහම නෑ මනුස්සචිත සූත්‍ර අට කතාවේ පැහැදිලි කරනවා කොහෙද වැලි තියාගත්තේ කියලා. වෙනතේ අපේ මේ නියපොත් යම් තැනකින් පටන් ගන්නවා. පටන් අරගෙන ඉස්සරහට දික් වෙනවනේ. ඒ දික් වෙනකොට මස් වලට ඇලීගෙන එන්නේ. ඒ ඇවිල්ලා ඇඟිල්ල කෙරවලින් ඇඟිල්ලෙන් ගිලිහිලා ඉස්සරහට දික් වෙනවා. එතකොට ඇඟිල්ල නෑ නියපොත්ත දික් වෙනවා. එතකොට වෙනසක් පේනවා. මතුවෙච්ච තැන ඉඳලා ඇඟිල්ල කෙරවල දක්වා එනකම්ම නියපොත රතුයි. ඇයි මස් වලට ඇලිලා. එතනින් එහාට දික් වෙන ටික දැන් දිගහැරලා බැලුවත් සුදු පාටයි. එහෙම නේද තියෙන්නේ. ඇඟිල්ලෙන් ගිලිහුණාම සුදු පාටයි. මේ වැලි තියාගෙන තියෙන්නේ ආන්ගේ සුදු පාට ටිකේ. මුළු නියපොත්තෙම නෙමෙයි. හිතන්න කොච්චරද මිනිස්සු ආපහු සුගතියට එන්නේ කියලා. ඊටත් අඩු පිරිසයි ඉන්නේ කිව්වේ. එහෙමනම් ආපහු සුගතිගාමි ජීවිතයක් ලබලා බොහෝ පින්කම් කර කර සතර අපායාදී දුගතියකට නොයා නිවන් දක්නා ජාති දක්වා සැප විපාක සහිතව ඉස්සරහට යන්න නම් අපි පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්නම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකයි මම මුලින්ම කියේ මේක ත්‍රිපිටකයට අනුවයි මේ සාකච්ඡාව කරන්න කියලා. හැබැයි මේ ප්‍රාර්ථනාව නිෂ්ඵල වෙනවා අර මුලින් කතා කරපු පංච ධර්ම වලින් තොරනම්. ශ්‍රද්ධාව තියෙන්නම ඕනේ. සීලය තියෙන්නම ඕනේ. ත්‍යාගය තියෙන්න ඕනේ කියන්නේ දානෙ තියෙන්නම ඕනේ. සෝතය කියන්නේ හොඳට බණ අහන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ පහ අත්හැරලා යන ගමනක් නෑ. වාහනයක් තියෙනවා. හැබැයි තෙල් නැත්තම් යන්නම යන්නම බෑ. මේ පහ අත්හැරලා ප්‍රාර්ථනා කෙරුවට යන්නෙම ඒක සම්පූර්ණ වෙන්නෙම නෑ. එහෙනම් මේ පහ හරියට හැම වෙලාවෙම සම්පූර්ණ වෙන්න ඕනේ. අන්න ඒ නිසා මේ පංච ධර්ම නැති ප්‍රාර්ථනාවන් එසේමයි කියලා සඳහන් කරනවා කවදාවත් මුදුන්පත් වෙන්නේ වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතාගෙන ඉන්න තැන කවදාවත් උපදින්නෙත් නෑ. හැබැයි පංචධර්ම සහිතව ප්‍රාර්ථනා කළොත් එතන උපදිනවා. හිතාගෙන ඉන්න තැන හිතාගෙන ඉන්න විදිහට ප්‍රාර්ථනා විදිහටම උපදින්න පුළුවන්. පංචධර්ම ඇත්ත. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේකට තවත් කරුණු බොහොම එකතු කරනවා. මේ සසරේ හැටි. අපේ පින්නතුන් මතක තෝදෙය බමුණා. අහලා තියෙනව නේද තෝදෙය කියන්නේ? අපේ භාග්‍යතුන් වහන්සේට බෑන්න. ධර්මයට විරුද්ධව හරියට කතා කිව්වා. දන් දෙන්න එපා. දන් දුන්නාම ආපහු විපාක හම්බ වෙනවා කියලා පිළිගත්තේ නැහැ. දන් දුන්නාම ධනය අඩු වෙනවා. තෝදෙය කියන්නේ කවුද? තෝදෙය කියන්නේ එදා රජුරුවන්ගේ ආර්ථික විශේෂඥයා. රටේ හිටපු ආර්ථික විශේෂඥයා. දැන් මේ ආර්ථිකය සුරක්ෂිත කිරීම කොහොමද? දෙන්න එපා. දුන්නොත් ධනෙ ඉවර වෙනවා. නොදීම ඉන්න. එයාගේ පුතාට උපදෙස් දුන්නෙත් එහෙමනේ. දෙන්න එපා. ටික ටික ටික ටික පුළුවන් නම් එකතු කරන්න. මේ මැස්සා ටික ටික පැණිගෙනල්ලා මේ වදේ පුරවනවා. වේය ටික ටික පස් ගෙනල්ලා හුඹ හාදනවා. හැබැයි අඳුන් කියන જાතිය මිනිස්සු ටික ටික අරගෙන අරගෙන මූණි ගන්නවා. අඳුන් කුප්පිය ඉවර වෙනවා. නමුත් මේ වදෙත් පිරෙනවා හුඹහත් ලොකු වෙනවා. ඒ හින්දා පුතාටත් උපදෙස් දීලා තිබුණේ කෝටි ගානක ධනෙ තියෙනවා. හැබැයි වියදම් කරන්න නම් එපා. ඒ තමයි ආර්ථිකය රැස් කරන හැටි. ආර්ථික විශේෂඥය භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒ හින්දා තෝ දෙයිය බුදුරජාණන් වහන්සේට කැමති නෑ. භාග්‍යතුන් වහන්සේට දොස් කියනවා. ධර්මරත්නයටත් නිග්‍රහ කරනවා මෙරළ ගිහිල්ලා කොහෙද ඉපදුනේ? සුනකෙක් කියලා. මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික හින්දා මෙරළ ගිහිල්ලා සුනකෙක් කියලා ඉපදුනා. එවනම් මේ නිමිත්‍යා දෘෂ්ටිය ආත්ම කෝටි ගණන් අපිව නිරේ උපද්දවනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය හැටි. තෝරේගේ පුතා සුභ සුභ මානවකයාට මේ ජීවිතේම මාර්ගඵල ලබන්න පින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැක්කා. තීරණය කළා සුබමානෝ කිය මුණ ගැහෙන්න ඕනේ කියලා. හැබැයි සුබ මුණ ගැහෙන්න සුබගේ ගෙදරට වඩින්න ඕනේ. සුබත් මිත්‍යා දෘෂ්ටිකයි මොකද? තාත්තගේ පාරේ ගියේ නමුත් පෙරපින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා ගෙදරට වැඩියහම සුනකයා භාග්‍යතුන් වහන්සේට බුරනවා. සුනකයාට අයහපතක් වෙනවා. හැබැයි පුතාට යහපතක් වෙනවා. සුනකයා ගැන නෙමෙයි හිතුවේ යහපතක් වෙන පුතා ගැන. ඇයි පුතාට සෝවාන් වෙන්න පින් තියෙනවා. මේ සෝවාන් බව කියන එක ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ලබන්න අපහසු දෙයක්. මොහුට මේ ජීවිතෙන් ඒ ලබන්න පින් තියෙනවා. මේක මගහැරුණොත් ආයෙ ඔහුට ආත්ම කෝටි ගණනකට ඒක මගහැරෙන්න මගහැරෙන්න පුළුවන්. ආන් ඒ හින්දා ඔහු සසරින් මුදවන්න ඕනේ අවස්ථාව ආපු වෙලාවේ. භාග්‍යතුන් වහන්සේ ඒ හින්දා සුභගේ ගෙදරට වැඩියා. සුභ නම් හිටියේ නෑ. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සුභගේ හිටියා බොහෝම හුරතල් බලු පැටියෙක්. එයා බොහෝම සුවපහසු යහනක ඉඳලා බැහැලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බිරුවා. කවුද මේ? සුබ මානවකගේ තාත්තා. සුබ දන්නවද මගේ තාත්තා මේ කියලා? අපිත් හිතන්න ඕනේ. අපේ ගෙවල් වලත් ඇති අපේ නෑද අයියෝ. අපි දන්නේ නෑ. සසරේ හැටි. භාග්‍යතුන් වහන්සේ සුනකයාගෙන් ඇහුවා තෝදෙයිය එදා මට බැනලා ඔබ තිරිසන් අපායට ආවා. අද මට බුරලා භවීචිට යන්නද කියලා. බලන්න මේ සම්මා සම්බුද්ධ මේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ ගැන අපි කොච්චරද දන්නේ? සුනකෙක් නම් උන්වහන්සේට බිරුවේ. ඒ සුනකයා නවතින්නේ අවීචියේ නම් උන්වහන්සේට විරුද්ධව වචන මාත්‍රයක් කතා කරපු මිනිහෙක් කොහේ නවතීද? ඔහුටත් අවීචියම තමයි. එහෙනම් මේ මොන තරම් ගුණයක්ද සම්මා සම්බුද්ධ කියලා කියන්නේ? මේ වගේ කරුණු ගොඩාක් මේ දේවල් වලින් මතුවෙනවා. සුනකයාට භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කරාම ලැජ්ජ හිතුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මං අඳුරගත්තා. හැබැයි ගියේ අර යහනට නෙමෙයි, යා ගියේ ලිපගාවට. අලුගොඩට. සුබ ඇවිල්ලා ඇහුවා. කවුද මෙයා ලිපගාව තිබ්බේ අලුගොඩේ තිබ්බේ? සේවකයෝ කිව්වා බුදුරජාණන් වහන්සේ වැඩියා. මේ සුනකයාට ඔබේ තාත්තගේ නම කියලා කතා කිව්වා. එතන ඉඳලා සුනකයා ඇඳට යන්නේ දීපමුල්ලී කියලා. කේන්ති ගියා. හොයාගෙන ගියා භාග්‍යතුන් වහන්සේ බයින් මගේ තාත්තා ඉන්නේ බඹලෝ කියලා හිතුවේ. කරුණු කාරණා ඇහුවාම කාරණාව පැහැදිලි කරලා දීලා කිව්වා සැකයි නම් තාත්තා ඔබට දුන්නේ නැති දේවල් මොකවත් තියෙනවද කියලා ඇහුවා. තියෙනවා ස්වාමී. බොහෝ බොහෝ වස්තුන් මට දීලා නැහැ. එහෙනම් ගෙදර ගිහිල්ලා කිරිබතක් හදලා මට හොඳට කන්න දෙන්න කිව්වා. කිතෙල් මිශ්‍ර කිරිබතක් හදලා. කිරිබත් කහම මෙයාට නිදිමත එනවා. මෙයා නිින්දත් නොනිින්දත් අතරේ ඉන්න වෙලාවේ කතා කරලා අහන්න කිව්වා තාත්තී මට දෙන්න නැතුව හංගපු වස්තුව කොහෙද තියෙන්නේ කියලා. නිින්දත් නොනිින්දත් අතරේ ඉන්නකොට අහන්න කිව්වා. ඒ විදිහටම මෙයා කළා. සුනකයා එහෙම්ම මැන්දෙන් බැහැලා ගිහිල්ලා තැන් තැන් වල හැරුවා. සුබ ඒ තැන් හාරවල බැලුවා සේවකයෝ ලව්වා. බලහම තවන්ට නොදී හංගපු ධනෙ ඒ තැන් වලම තිබුණා. මෙයා පිළිගත්තා. මේ තාත්තා තමයි කියලා. මේ තමයි සසරේ සසරක ඇති. ඒකයි මම කිව්වේ අපේ ගෙවල් වලත් ඔය ඉන්න අය අපේ ඥාතින් වෙන්න වෙන්න පුළුවන් එහෙම නැති වෙන්නම බෑ. ඒක එහෙමමයි. මේ සංසාරේ ඇති. මාගන්දිය බමුණටයි බැමිණටයි දෙන්නට සසරින් මිදෙන්න පින් තියෙනවා. නමුත් ඒ ගෙදරට වැඩියහම දුව අපායට යනවා. අම්මයි තාත්තයි මිදෙනවා, දුව අපායට යනවා. එක්කෙනෙක් නිරේට යන එක නෙමෙයි වටින්නේ දෙන්නෙක් නිදහස් වෙනවා. කෝටි ප්‍රකෝටි ගණනක් ආත්ම වලින් ලැබෙන්නේ නැති සෝවාන් ආර්ය මාර්ගඵලය ලබන්නේ දෙන්නට පින් තියෙනවා. ඔවුන් දෙදෙනා සසරින් මුදවන්න ඕනේ. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. භාග්‍යතුන් වහන්සේ එහි වැඩියා. මාගන්ධිය බැමිණි මේ දෙන්නගේ දුව භාග්‍යතුන් වහන්සේ නිග්‍රහ කළා ඒ කාරණාවක් නිසා. මොකද බමුණට ඕනෙමුනේ දුව භාග්‍යතුන් වහන්සේට විවාහ කරලා දෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බමුණ මේ කර්මයේ කියලා දැනගෙන ඉඳ නැතුව ඇති. දුවට ගැළපෙන තරුණයා අද ගෙදරම ඇවිල්ලා ඒකනේ ලෑස්ති කරගෙන ඉන්න කිව්වේ. භාග්‍යතුන් හසර දැක්කුවට පස්සේ භාග්‍යතුන් සදාහන් කළේ බ්‍රාහ්මණය ඔබේ දුව හරියට අසූචි පුරවපු කලගෙඩියක් වගේ. මගේ අතින් තබා මගේ පයින්වත් ස්පර්ශ කරන්න මම කැමති කැමති නෑ. ඇය ඒකට වෛර කළා. ඇයි චෝදනා කළා. ඇය භාග්‍යතුන් හසුගේ පරිගණ්ඩ තීරණය කළා. නමුත් ධර්ම කාරණාව අහලා අම්මයි තාත්තයි සෝවාන් වුණා. මාගන්දියා විචිත ගියා. එතකොට පින්නතුනි අපි මේ සංසාරේ ඉපදෙනකොට අපි මොනතරම් තිරිසන් ලෝකවල ඉපදෙන්නේ? අද මේ පෙර පින් තියෙන නිසා මනුස්ස ජීවිතයක ඉපදිලා හිටියට මොනතරම් තිරිසන් ආත්මවල ඉපදිලා ඉන්නද? තිරිසන් ආත්ම කියලා කියහම වැසිකිලි වලක පණුවෙක් වෙලා කොයි කාලයක් ඉන්නේ නැද්ද? ආත්ම කීයක් ඉන්නේ නැද්ද වැසිකිලි වලවල? අසුචි ගොඩක් උඩ නිලමැස්සෙක් වෙලා. තවත් බොහෝම අප්‍රසන්න සත්තු ගැඩබිල්ල වෙලා, මහ පොළොවේ පණුව වෙලා, මහ සාගරේ යදුන් ගණන් යට අඳුරු ගුහාවල් වල ඉපදිලා මොන තරම් දුක් විඳපු අපිද මේ? මේ දේවල් එකක්වත් අපිට පරණ දේවල්ද? නැත්නම් අලුත් දේවල්ද? මේ සේරම අපි විඳපුවා. අද ජීවිතේ අපි ගාව සැලසුම් තියෙනවා. ගයක් හදන්න ඕනේ, කාර් එකක් ගන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ, දරුවෝ මල්ලෝ හදාගන්න ඕනේ, විශ්වවිද්‍යාලේ යන්න ඕනේ, උපාධියක් ගන්න ඕනේ. මේවා මේ අලුතෙන්ම ජීවිතේ හම්බ වෙන්න තියෙන දේවල්ද? නෑ පෙර භවයල් මේ දේවල් මීට වඩා හොඳට කෙරුවා අපි. නමුත් මනාව ධර්ම ශ්‍රවණයක් තිබිච්ච නැති නිසා හොඳට ධර්මයෙන් සරණක් හම්බුනේ නැති හින්දා අපි තාම මේ සංසාරේ තාම සතර පායට වෙටි වෙටි වෙටි වෙටි එවිදින යනවා. පාරේ යනකොට එකපාරම මැස්ස ගොඩක් ඉහිරුණොත් නොකීවත් නොදැක්කත් අපි දන්නවා අසුචි ගොඩක් ඇති කියලා. හැබැයි හැරිලා බලනකොට ප්‍රියක් උපදින්නේ නැහැ. හැරිලා බැලුවොත් ඒක උඩින් ඉන්න නිලමැස්සු නිලමැස්සු ගොඩක්. මම ඒක දිහා බලන්නෙත් අකමැත්තෙන්. හැබැයි ඒකේ උඩ වහලා ඉන්න අයත් ඉන්නේ අකමැත්තෙන්ද? හරි කැමැත්තෙන් ඒගොල්ලෝ අසුචි ගොඩ ඉඹ ඉඹ ඒකම කනවා. ඒක පුරාම විදිනවා හරි කැමැත්තෙන්. හැබැයි මට තියෙන පුදුම පිළිකුලක්. ඒක දිහා බලලා හිතන්න ඕනේ මේ විදිහට නිලමැස්සෙක් වෙලා ඉපදිලා ඊටාම කැමැත්තෙන් අනුන්ගේ අසූචි ගඩවල් ඉඹ ඉඹා කී කාලයක් නම් මං කන්න ඇද්ද කියලා. වැසිකිලි වලේ කී කාලයක් මං ඉන්න ඇද්ද කියලා. එතකොට දැන් මෙතෙක්කල් හිටපුවා නම් කාපුවා නම් වලේ හිටපුවා නම් කමක් නැහැ. මේ කොහොම වෙලක් දැන් ඉඳලා ඉවරයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ආයෙත් මේ වගේ අසුචි ගොඩවල් වල වහනවද කියන එකයි. ආයෙත් වැසිකිලි වලවල් වල උපදිනවද කියන එකයි. ඒකට උත්තරයක් හොයන්න තියෙන හොඳම තැන තමයි ඔබ ඉන්නේ. ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය හැම පැත්තෙම ෂණ සම්පත් වලින් පොහසත්. ඇස් දෙකත් හොඳයි, කන් දෙකත් හොඳයි, කයත් අපි කතා කරන හැටියට නිරෝගී, මානසිකත්වයත් මන්ද මානසික තත්ත්වයක් උම්මත්තක තත්ත්වයක් නැහැ. අටපයත් හොඳයි. එන පංච ඉන්ද්‍රියන්ම හොඳයි. බුද්ධ ධර්මයක් ලැබිලා, බුද්ධාන්තරයක ඉපදිලා, නිවැරදි ධර්මයක් තාම රටේ තාම ලෝකේ තියෙනවා. නිර්මල ධර්මයේ තාම තෝරා බේරගන්න පුළුවන්. තාම ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා. එනිසා අනුකම්පාවෙන් නිර්මල ධර්මයේ දේශනා කරනවා. ප්‍රයෝජන අරගෙන වහවහ සසර පායෙන් මිදෙන්නයි අවස්ථාව තියෙන්නේ. හැබැයි මේ අවස්ථාව මගේ අරුණා ආය කල්ප ගානකට අතහැරීද කොච්චර කාලයකට අතහැරීද කියන එක නම් කියන්න බැරි නිසා ප්‍රඥාවන්ත වෙන්නම වෙනවා. මේ කාරණාව අපහු හිතන්නම වෙනවා. ඒකයි මේ සසර ස්වභාවය. ආන්ගේ නිසා මේ ජීවිතේ පින් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. සතර පායක නම් යන්නේ කියලා. යන්න මේපා සතර අපායකට කියලා. දෙව් මිනිස් 200 සැප විඳලා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නම මේ කරන පින් හේතු වෙන්න කියලා හොඳ ප්‍රාර්ථනාවක් අපි කරන්න ඕනේ. හැබැයි සියල්ල මුදුන්පත් වෙන්නේ පංච ධර්ම සහිතනම් පමණයි. ඒ නිසා එහෙනම් මුලින්ම පංච ධර්මයන්ගෙන් ජීවිතේ පෝෂණය කරගන්න ඕනේ. යමෙකුට ප්‍රාර්ථනාව තියෙනවා නම් පංච ධර්මයක් තියෙනවා නම් ඔහුගේ ප්‍රාර්ථනාව විශේෂම මුදුන්පත් වෙනවා. නමුත් ප්‍රාර්ථනාව තියෙනවා පංච ධර්ම නැත්තම් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන්නේ නැති බව දැනගන්න ඕනේ. අපි දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි පංච ධර්ම නැතුව. පංච ධර්ම නැතුව දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කරනවා. යයිද? යන්නේ දෙව්ලොව යන්න තරම් පිනක් කරලා බඹලොව යන්න ප්‍රාර්ථනා කරනවා. බඹලොව යයිද? නෑ බඹලොව යන්න තරම් ශක්තිමත් නෑ පින. දෙව්ලොව යන්න තරම් පිනක් නම් දෙව්ලොව යන්නයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. දෙව්ලොව යන්න පින් කරලා බඹලොව යන්න ප්‍රාර්ථනා කෙරුවත් මනුලොව උපදින්න පින් කරලා දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කෙරුවා ඒක හරියන්නේ නැහැ. කිසිම පිනක් නොකර ඉඳලා සිල් රකින්න නැතුව ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදින්න තීරණය කෙරුවට ඒක වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ හෝ සතර අපායෙම තමයි ඉපදින්නේ. ආන් ඒ හින්දා දෙව්ලොව යන්න ප්‍රාර්ථනාවක් තියෙනවා නම් හැබැයි හොයලා බලන්න වෙනවා දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු දැනට එහෙ ඉන්නේ මෙහෙ ඉන්න කාලේ මොනවද කරලා තියෙන්නේ කියලා. ඒක හොයලා බලලා ඒගොල්ලෝ මෙහෙ ඉන්න කාලේ කරපු දේවල් මම මෙහෙදි කරලා ප්‍රාර්ථනා කෙරුවොත් විතරයි මට එහෙ යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන තරම් සිල් ගන්න ඇද්ද? දැන් මේ පංච ධර්මයේ මේගොල්ලෝ සම්පූර්ණ කළානේ. ශ්‍රද්ධාව. ඒගොල්ලෝ ගාව ශ්‍රද්ධාවත් හොඳට තිබුණා. ඊළඟට හිතන්නේ අපි ගාව තියෙනවද ශ්‍රද්ධාව? බණක් අහන්න ශ්‍රද්ධාවක් තියෙනවද? ධර්ම කාරණාවක් ගැන ශ්‍රද්ධාවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි සියලු දෙනාම පන්සිල් රකින අය. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව. ධර්ම රත්නය පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා නම් මෙතන නෑ පන්සිල් කඩන කවුරුවත්. මේ සියලු දෙනාම දෙහිමියෙන් පන්සිල් රකින අය. ශ්‍රද්ධාව තියෙනවා නම් මනාව සරණ ගියපු අය. හරියට පින්කම් කරන ඊළඟට සීලය දැනට දෙව්ලොව ඉන්න දෙවිවරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ මාසෙකට දවස් 6ක් පූර්ණ උපෝසත ආරක්ෂා කරපු අය. මොනවද මේ පූර්ණ උපසත කියලා කියන්නේ? පැය 24ක් අටසිල් ගත්ත අය. දිවි හිමියෙන්ම පන්සිල්. ඒක වෙනසක් නැහැ. මාසිකට දවස් 6ක් අටසිල්. අද නම් මාසිකට තියෙන පොය හතරයි. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද එහෙනම් 6ක් උනේ කියලා. 6ක් උනේ පුරපක්ෂයේ 14 වෙනි දවසයි 15 වෙනි දවසයි සිල් ගත්තා. අවපක්ෂයේ 14 වෙනි දවසයි 15 වෙනි දවසයි සිල් ගත්තා. එතකොට දවස් 4යි. ඊළඟට අමාවක පොය එනවා. තව අටවක පෝයක් එනවා. ওই කරුණුත් එකතු කරලා මාසයකට දවස් 6ක් මේගොල්ලෝ සිල් ගන්නවා. පූර්ණ උපෝසත. ඒ කියන්නේ පැය 24ක්. එතකොට අද අපි මාසයකට දවස් 6ක් ගැන දන්නේ නැහැ. පෝය හතරයි තියෙන්නේ ඒකිනුත් සිල් ගන්නේ එකයි. ඒකෙත් සිල් ගන්නේ භාගයයි. ඉතින් එතකොට පුළුවන් වේද දෙව්ලොව යන්න. එහෙමනම් බැරි වෙනවා. ඒ භාගයක් සිල් ගත්තාම අර්ධ උපෝසතයක්වත් පිරෙන්නේ නැහැ. ඇයි අර්ධයක්වත් පිරෙන්නේ නැත්තේ? සිල්පද 8ක් සමාදන් වුණා. පන්සිල් වල නැති සිල්පදයක් තියෙනවා හයවෙනි එක. මොකද්ද? විකාල භෝජනා වේරමණී සික්ඛාපදා. තවත් තියෙනවා පන්සිල් වල නැති වුණා. නමුත් හයවෙනි සිල්පදේ විකාල භෝජනා. එතකොට අපි මේ කල්පනා කරලා බලන්නකො උදේ සිල් ගත්ත තැන ඉඳලා දවල් ආහාර ගන්න වෙලාව පහු වෙනකම්ම අපි සියවතාවක් කෑම කෑවොත් මේ ශික්ෂාපදේ කැඩෙනවද? කැඩෙන්නේ නැහැ. විකාලේ වෙලා නැහැ. සියවතාවක් උදේ වරුවේ කෑම කෑවත් ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. එහෙනම් දැන් අටසිල් තමයි සමාදන් වුනේ. එතකොට එහෙනම් මේ 6 වෙනි සිල්පදේ රැකෙන්න පටන් ගන්නෙ ඉර හැරුණගෙන් පස්සේ ඉඳලා. එතකොට මම හැන්දෑවේ සිල් පවාරණය කරාම මේ සිල්පදේ රැකලා තියෙන භාගයයි ඉන්නේ. පැය තුනක් නැත්තම් හතරක්. මගේ අදහසක් තියෙනවා සිල් පවාරණය කරලා ගිහිල්ලා රැට කැම කන්න. ඒක සීලේ සම්පූර්ණද? ආන් ඒ හින්දා අර්ධපෝසතයක් වෙන්නේ නැහැ. මම ආද ගෙදරින් එන්නේ හෙට උදේ එළි වෙනකන් සිල් රකින්න. හෙට උදේ එළි වෙනකම්ම ගෙදර එන්නේ නැහැ කියලා එන්නේ. මට රැට උණක් හැදෙනවා ඉන්නම බෑ. අසනීපයක් ඇතිවෙනවා. හදිසියේ සිල් පවාරණය කරන්න මට වෙනවා. නමුත් උදේ ඉඳලා මගේ එහෙම අදහසක් තිබ්බේ නෑ. ගෙදරින් පණිවිඩයක් එනවා දරුවට අසනීපයි අසාධ්‍යයි, අම්මට අසනීපයි අසාධ්‍යයි. මට හදිසියේ යන්න වෙනවා. එහෙම සිල් පවාරණය කරලා ගියොත් නම් අරුදුපෝසතයක් තියෙනවා. හැබැයි ගෙදරට කියලා આવොත් මං හැන්දෑ වෙනවා කියලා අරුදු පොසතයක්වත් පිරෙන්නේ නැහැ. පහුවදා උදේ සිල් ගත්ත වෙලාව වෙනකම්ම ඉඳලා සිල් පවාරණය කරන්න ඕනේ. ඉතින් ඒ කරුණ ගැන හිතලා බලනකොට අපිටත් දෙව්ලොව යන්න පුළුවන් වෙයිද කියලා ආපහු හිතන්න වෙනවා. අතීතයේ අය මාසයකට දවස් 8ක් මාසයකට දවස් 6ක් සමහරලාට වස් කාලේ නම් 3 මාසෙම එහෙම නැත්නම් මාස දෙකක් මාසයක් දවස් 15ක් එහෙම සිල් ගත්තා. ආන් එහෙම වීරිය වඩපු අය තමයි දැනට දිව්‍ය ලෝකේ ඉන්නේ. එහෙනම් දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒගොල්ලෝ මනුලොව කරපු දේවල් අපිත් කරන්න ඕනේ කරලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ නැත්නම් ඒකේ තරම් සම්පූර්ණ වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට පින්නතනි ආකාශයට දණ්ඩක් විසි කෙරුවොත් අපි පොල්ලක් අරගෙන අහසට විසි කරනවා. අපි දන්නවද පොල්ල කොහොම වැටෙයිද කියලා? පොල්ලේ මුල පැත්ත බිමට වැටෙන්නත් පුළුවන්. අග පැත්ත වැටෙන්නත් පුළුවන්. මැද්දෙන් වැටෙන්නත් පුළුවන්. අර මුලින් හෝ අගින් පැත්තක් බිම වැදිලා එහෙම වැටෙන්නත් පුළුවන්. එහෙනම් මේ විසි කරපු දණ්ඩ බිම වැටෙන්නේ කොයි විදිහටද කියලා නිශ්චිත තීරණයක් දෙන්න තීරණයක් දෙන්න බෑ. අන්න ඒ නිසා පින්කමක් කරලා මෙය මට මේ ආකාරයෙන් විපාක දිය යුතුයි කියලා ප්‍රාර්ථනා කිරීම ඊටාම ප්‍රඥා ගෝචරයි. නැත්තම් පින්කම කොහි කොහොම විපාක දෙයිද දන්නේ නැහැ. ඒක මුලින්ද අගින්න කොහොම විපාක දෙයිද දන්නේ නැහැ. ඒ හින්දා පින්කම කරලා මේ පින්කම මට මෙන්න මෙහෙම විපාක දෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාව සැලැස්මක් සහිතව අපි ගාව ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. ඒකයි ඊටාම වටින්නේ. ඊළඟට පින්නතුනි මේ නිවන් දකින්ද පුණ්‍යක්‍රියා කීයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද? 10ක් දේශනා කළා. ඒකට කියනවා දස පුණ්‍යක්‍රියා කියලා. නිවන උදෙසා සිද්ධ කරන්න පින්කම් 10ක් දේශනා කරලා තියෙනවා. දස පුණ්‍යක්‍රියා. මේ දස පුණ්‍යක්‍රියාවම සම්පූර්ණ කරගන්න එක ජීවිතේ හරි වටිනවා. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් භාවනාවෙන් විතරමයි නිවන් දකින්න පුළුවන් කියලා. කෙලෙස් ප්‍රහීණය කරන ක්‍රම භාවනාව එක ක්‍රමයක් විතරයි. භාවනාවම නෙමෙයි මේ සසරෙන් ඈතර වෙන්න තියෙන භාවනාවේ එක ක්‍රමයක් විතරයි. තව ක්‍රම ගොඩක් තියෙනවා. ඒ අතර මේ දස පුණ්‍ය ක්‍රියාවක් තියෙනවා. එහෙමනම් ඒ දස පුණ්‍ය ක්‍රියාවත් හරියටම මුදුන්පත් කරන්න මුදුන්පත් කරන්න ඕනේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙනවනම් ආන් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක කරන්නේ කොහොමද කියලා හරියටම වැටහෙන්න ඕනේ භාවනාවක් යම්සේ අපිට වැටහෙනවද ඒ භාවනාව වගේම මේ පුණ්‍ය ක්‍රියා ටිකත් වැටහෙන්න ඕනේ මේ විදිහට භාවනා කරලා මේ විදිහට ධ්‍යාන අවිඥා ලබන්න ඕනේ කියලා වැටහෙනවා නම් විදර්ශනාවක් වඩනවා නම් සුවද පූජාවත් එහෙමම වැටහෙන්න ඕනේ. මල් පූජාවත් එසේම වැටහෙන්න ඕනේ. දානි පූජාවත් එසේම වැටහෙන්න ඕනේ. දානපතීන්ගේ දාන පූජා කෙරුවොත් ගමන ඉක්මන. හැබැයි දාන දාස විදිහට දානි දුන්නොත් ඒ ගමන ඊටාම හිමි. මොකද්ද මේ දානපතියෙකුගේ දාන පූජාව කියලා කියන්නේ එතකොට? අපි වෙනතුන් අහලා තියෙනවා දාන දෙන දායකයෝ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දාන දාස අනිත් එක්කෙනා දාන දායක ඊට සහාය අනිත් එක්කෙනා දානපති කවුද දාන දාස කියලා කියන්නේ මම gedara කෑම කනවට වඩා පහළ මට්ටමින් දානයක් හදලා පූජා කරනවා නම් ඒකට කියන්නේ දාන දාස කියලා මම gedara කෑම කන විදිහටම දානෙත් දෙනවා නම් එයා දාන සහායක නැත්නම් දාන දායක අපේ ගෙදර කෑම කනවට වඩා උසස් විදිහට දාන වේල හදලා පූජා කරනවා නම් එයාට කියන්නේ දානපති කියලා. දැන් මේ දස දාන වස්තුවේ තියෙනවා මාලා පූජාව, සුවඳ පූජාව, ආලේපන පූජාව මෙවුවත් තියෙනවා දස දාන ඇතුලේ. අපි සුවඳ පූජාව ගැන සඳහන් කෙරුවොත් භාග්‍යතුන් වහන්සේට සුවඳ පූජාවක් කරනවා. මොනවද අපි පූජා කරන්නේ? අපි අරගෙන යනවා සුවඳ කූරු පෙට්ටියක්. භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න යන මම මගේ ඇඟට ඉහගෙන තියෙනවා රුපියල් 5000ක 6000ක සුවඳ විලුම් එකක්. මේ දෙකේ වෙනස මොකද්ද? මම පාවිච්චි කරපු එක ඊටාම උසස්. බුද්ධ පූජාවට තියාපු එක ඊටාම පහළයි. එතකොට මගේ සුවඳ පූජාව දාන ප්‍රතිද දාන දාසද? එහෙනම් සුවඳ පූජාවෙන් හම්බ වෙනවා ප්‍රඥා වර්ග 7ක්. ඒ ප්‍රඥා වර්ග 7 හම්බ වෙයිද 16ක් හැටියට පූජාවක් කරලා. දාන 16 කියලා ඒක බොහොම නොලැබෙන දෙයක්. ආන් ඒකයි මම කිව්වේ භාවනාව වගේම මල් පූජාවත් වැටහෙන්න ඕනේ. භාවනාව වගේම සුවඳ පූජාවත් වැටහෙන්න ඕනේ. දසදාන වස්තුව මේ විදිහට වැටහෙන්න ඕනේ. විදේශ රටක ගිහිල්ලා එනකොට අපි යාළුවන්ට මිත්‍රයන්ට දෙන්න සුවඳ විලවුන් බෝතල් කීපයක් හරි ගේනවා. ගිහින් එන අය. හිතන්න අපි ගියා නම් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න එකක් ගන්න ඕනේ කියලා අපිට හිතුණාද? අපිට මතක් වුණේවත් නැහැ. සුගන්ධ කුටියට ගිහිල්ලා රුපියල් 15000ක් 20000ක් වටින සුවඳ විලවුන් එකක් බුදුරජාණන් වහන්සේට පූජා කරපු දවසක් තියෙනවද? බොහොම උත්තරම සුවඳ. ලක්ෂ ගණන් වලටත් සුවඳ විලවුන් තියෙනවා. පුළුවන් නම් පූජා කරන්න භාග්‍යතුන් වහන්සේට එහෙම සුවඳ විලවුන් එකක්. එදාට මම බොහොම ඉහළ සුවඳ පූජාවක් කළා. ප්‍රඥා වර්ග හතක් ලැබෙනවා මොනවද? ශීඝ්‍ර ප්‍රඥා, තීක්ෂණ ප්‍රඥා, භූරි ප්‍රඥා, හාසු ප්‍රඥා, ගාම්භීර ප්‍රඥා, විපුල ප්‍රඥා, ජවන ප්‍රඥා. මේ ප්‍රඥා හතම ලැබෙන්නේ සුවඳ පූජාවෙන්. යමෙක් සංසාරේ හොඳට සුවඳ පූජා කරලා මෙන්න මේ ප්‍රඥාව ප්‍රාර්ථනා කරලා තියෙනවනම් මේ ප්‍රඥාවෙන් යුක්තනම් භාවනාවක් වඩන්න වාඩි වෙන නිමේෂයෙන් ඔහුට සමාධිය ලැබෙනවා. ඔහුට අභිඥාව ලැබෙනවා. මොකද ප්‍රඥාව ඊටාම ඉහළයි. පින්කමක් කරන්න සූදානම් වෙනකොටම වැටහෙනවා මොනවද වෙන්න ඕනේ, කෙරෙන්න ඕනේ කියලා. ආන් ඒ හින්දා මේ දානයක් දෙන්න ගියත්, මල් පූජා කරන්න ගියත්, කොයි දේ කරන්න ගියත් මේ දසදාන වස්තුවේ ඒ හැම දෙයක්ම භාවනාව වගේම වැටහෙනවනම් ආන් ඒක හින්දා හැම එකක්ම ප්‍රඥාවෙන්ම සිද්ධ කරන්න ඕනේ. හැම එකකටම ප්‍රඥාවම මෙහෙවන්න ඕනේ. සමහර කෙනෙක් කතා කරනවා ප්‍රඥාව වැඩෙන්න නම් කරන්න තියෙන එකම දෙයයි ඒ භාවනාව කියලා. හැබැයි මේ කාරණාවෙන් පේනවා ප්‍රඥාව වැඩෙන්න තවත් දේවල් කරන්න පුළුවන් කියලා. එහෙනම් සුවඳ පූජාවෙන් ප්‍රඥාවල් හතක් ලැබෙනවා හරියට කරගත්තොත්. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මයේ හරියට දැක්කොත් මේ සංසාර ගමන හොඳට සැලසුම් කරලා ප්‍රඥාවෙන් යුක්තව අපූර්ව ගමනක් යන්න අපිට පුළුවන්. ආන් ඒ හින්දා හැබැයි ශ්‍රේෂ්ඨ දර්ශනීය නිරන්තරයෙන් දකින්න ඕනේ. මල් පූජා කරන්න ගියත් එහෙමයි. මම පූජා කරන මලේ සුවඳ තියෙනවද කියලා ඉස්සෙල්ලා හිතන්න ඕනේ. මල් පූජාවකින් පූජාවල් ගොඩක් කරෙහි. එකක් මලේ සුවඳ පූජා කරෙහි. අනික මලේ පැහැය පූජා කරෙහි. ඒකට පූජාවල් දෙකක්. අනික මලක් හරි සිනිදුයි. සිනිදු මලුත් තියෙනවා, රළු මලුත් තියෙනවා. එහෙනම් සිනිදු මලක් පූජා කරාම ඒ මෘදු සුමුදු බව වෙනම පූජා කර හැකියි. එතකොට එකම මලින් පූජාව තුනක්. හැබැයි හරියට කල්පනා කරන්න ඕනේ. ඒ මලේ ලපද ඒ මලේ කැලල්ද? ඒ මල භාගෙට පර වෙලාද? ඒක කුරුමුණියෝ කාලාද? මේක තැලිලාද? ඒ හැම දෙයක්ම කල්පනා කරලා එහෙම වුණා නම් එවන් මල් එකක්වත් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න සුදුසු නෑ. භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න සුදුසු. ඊටාම පිරිසිදු අලුත් සුවඳ තියෙන හොඳ මලක් පූජා කරගන්න පුළුවන් වුණොත් පරණ මල් වට්ටිය පූජා කළාට වඩා සුවඳ නැති මල් වට්ටියක් පූජා කළාට වඩා එක සුවඳ මලක් හරි හරි වටිනවා. ආන් ඒ හින්දා ඒ මල් පූජාවත් අර භාවනාව වගේම වැටහෙන්න ඕනේ. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් කරන ධර්ම දේශනාවේ පස්වෙනි දේශනාව අපි අදට මේ විදිහට නිමා කරමු. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.